ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි රත්නසිරි මහත්තයා ඉල්ලා සිටමු විකිත ප්‍රශ්න සභාගත කිරීමේ විශේෂයෙන් ඊයේ පසුත් කල්තැබ්බ ප්‍රශ්න මුලින් සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ අද කමඨාන වාර්තා 11ක් විතර තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊයේ ඉතුරුච්ච තුන අද ඉස්සල්ලාම පටන් ගන්නවා. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මාගේ මූල කර්මස්ථානය වන්නේ ආනාපාන සති භාවනාවයි. මට ආස්වාසය සිසිලක්ද ප්‍රාස්වාසය උණුසුමක්ද දැනිනි. මේ ආකාරයට ආස්වාසය හා ප්‍රස්වාසය දිහා බලා සිටින විට මුළු ශරීරය පුරාම නලියන්ට පටන් ගත්තේය. මම මේ දිහා බලා සිටින විට මේ ක්‍රමයෙන් වැඩි වී ගොස් මුළු ශරීරයම ඉදිමි ඇති බවක් මට දැනිනි. ඉන්පසු මේ ක්‍රමයෙන් අඩු විය. නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙත සිත යොමු විය. මේ ආකාරයට විනාඩි 45ක් පමණ පරියංක භාවනාව කරමි. මා මේ භාවනාව කරගෙන යන ආකාරය නිවැරදියි යන්න ගෞරවයෙන් පහදා දෙන්න ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විට වම් පාදයේ බරගතියක්ද දකුණු පාදයේ සැහැල්ලු බවක් දැනිනි මුළු ශරීරය පුරාම විවිධ වේදනා ඇතිවිය නමුත් ඒ වේදනා මැද්දේ දිගටම සක්මන් කිරීමට හැකිවිය මේ ආකාරයට ටික වේලාවක් සක්මන් කරන විට තද නිදිමත ගතියක් ඇතිවිය ඉන්පසු මම නින්දෙන් එහාට මෙහාට ඇවිදිනවා මෙන් මට දැනිනි ටික වේලාවක් යන විට මට මේ එපා විය. එවිට මා පරියංක භාවනාවට ගොස් වාඩි වුනේමි. මා පැයක් පමණ සක්මන් භාවනාව කෙරෙමි. ඔබ මේකෙදී පරියංක සක්මන දෙකේදීම බලාපොරොත්තු වෙච්ච නැති తত্ত্ব මතුවෙච්ච හැටි විස්තර කරනවා. මුළු ඇඟම නිකන් කුඩු කුඩු වෙලා යනවා, ඉදිමෙනවා. සක්මන් කරනකොට හොල්මනක් ඇවිදිනවා වගේ නිදිමතේ ඇවිදිනවා වගේ දේවල් එනවා. ඉතින් මේ විවිධ විසම බලාපොරොත්තු වෙන තත්ත්වයේදී සතිය පවත්වන්න පුළුවන් දෙයක් කියන එක බලන එක එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ නිසා මේ කියන එක නාට පුළුවන් නම් කට උතර දෙන්න අර වගේ යඟ කුඩු කුඩු වෙලා යද්දිත් ඉදිමිලා තියෙද්දිත් සක්මන නිදිමත පිට ඇවිදිද්දිත් ඒ වගේ වෙද්දි Tamanට සතිය පවත්වාගෙන යාම පිළිබඳ විශ්වාසයක්ද ඇති වුණේ නැත්නම් බයක්ද සැකයක්ද කියන එක කැමැතිද දන්නේ අත උසලා උත්තර දෙන්න. මොකද කියන්නේ? වැඩ කරනල් මයික් එක. අවසරයි ස්වාමින් වහන්ස ඒ පිළිබඳව සතිය ඒ වෙලාවෙත් සතිය පිහිටනවා කියලා මට විශ්වාසයක් තමා يعني ඒ මොහොතේ ආස්වාසේ ප්‍රාස්වාසේ එහෙම දැනෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔය ඉස්සරහ ගන්න බෙල්ල ගලවලා ගියොත් අදපය නැති වුණොත් මැරෙන්න ගියොත් ඒ සතිය පවත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නැත්නම් එදාට වෙන කවුරු හරි ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ඕනේ වෙයි කියලා හිතනවා. ඒත් සතිය පවත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කියනකොට නම් මම තමයි යවයි. කවදා හරි පරීක්ෂණේ සමර්ථ වෙන්නේ මරණ මොහොත හරහා අත්දැකීමෙන් මරණය අත්දකින්න ඕනේ සතිය. මම 79 භාවනා කරනකොට මුනිදුජීතුමා කිව්වා කවදා හෝ මරණ වේදනාව බිඳ දාතර පහුවෙද්දී තමයි සෝවන් වෙන්නේ කියලා. ඔයගේ ටික ටික ටික ටික හලහප්පා හලහප්පා බය කර කර බය කර කර අලුත් අලුත් දෙවියන් දිදි දිදි බලනවා කොතෙන්ට යනකම් ශ්‍රද්ධාව තියනවාද කොතෙන්දව ශ්‍රද්ධාව කරනවා ඉතින් ඒ ඉස්සරහට මතක තියාගෙන ඉන්න ඔయిత වැඩිය ওই සාමාන්‍ය සව් බිල්ලක් දීලා යන යකේ કોઈ ඉස්සරහට නර බිල්ලක්ම ඉල්ලනවා කවුත්ත කලු කවුතු කණ්ඩ කතා කරනවා ඒතියෙදි සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා කිව්වනම් ඔන්න බුදුහාමුදුරු ඉස්සරහට එනවා ඉතින් ඒව එනකොට ශරීර ආසාව තියෙනවා නම් කාය ආසාව තියෙනවා නම් අපි ඒක පැත්තක තියලා බුදුහාමුදුරු පැත්තක තියලා සතිය පැත්තක තියලා ඉතින් ගිහිල්ලා පිරිත් නූල් ගැට ගන්නවා බෝධින්නාදල වටේ කැරකෙනවා අපි වතුර කල අරගෙන නානා ප්‍රකාර දේවල් කරනවා ඒ නිසා කොයි එක ආවත් සතිය කඩන්න බෑ කියන එක විශ්වාස කරන්න ඔయిత වැඩි අභියෝග එන්න ඕන ජීවිතේ. අවිල්ලත් ඉස්සරහට යන්න ඕනේ. අන්න එහෙම යන දවසක් ආපු දවසට තේරෙයි අපි මේ සෙල්ලම සංසාරේ කවදාවත් කරලා නැහැ. අපි හැම වෙලාවෙම ආරක්ෂක වළලු තියාගෙන පිස්තෝල ළඟ තියාන කඩු පිනිසි තියාගෙන අරස්සය බලමසක ධර්ම ආරක්ෂාව බලන මේකට කියන්නේ ධර්ම ආරක්ෂාව කියලා. මෙයා මේක තියෙන තාක්කල් මොකෙක්වත් වෙන්නේ. එනවා වගේ පේනවා. ඒ නිසා උත්තරේ මම බාර ගන්න හොඳයි. දහිර වෙන එකත් හොඳයි. ඉස්සරහට ඔයිට වැඩි අභියෝගයක් එනවා කියන එක මට ඕන කිව්වා වගේ කියයි. එතකොට බඩ යන්න පටන් ගත්තොත් පාචන වෙන්න පටන් ගත්තොත් দাঁඩි දාන්න පටන් ගත්තොත් සැලෙන පටන් ගත්තොත් එතනින් බහන ඉවරයි. ඒක නිසා මොකක් ආවත් මොක ඉදිරියට ගෙන යන්න ඕනේ. ඒකට තමයි බුදුහාමුදුර අපට මේක දීලා තියෙන්නේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මේක දහම් ගැටුවක් කියලා කියලා තියෙන. නමුත් මේ සතිය සම්බන්ධව අහලා තියෙන හින්දා මම ඒක ඉදිරිපත් කරනවා. අතිපූජනීය ස්වාමීන් වහන්සේ සතිය සම්බන්ධ ප්‍රශ්නයක් ඇසීමට අවසර. ඔබ වහන්සේගේ දේශනාවකදී අතන්ට ලැබුණා Power of Mindfulness පොතේ සඳහන් වන වැකියක් එනම් අපගේ ජීවිතයේදී සතිය මුල්තැනට මූලාසනයට තබුව හොත් නිවන් දක්වලා මිස ආසනයෙන් නොබසින බව ක්‍රමක්‍රමයෙන් යන ඒ ගමන පිළිබඳ ඔබ වහන්සේගේ විග්‍රහය බලාපොරොත්තු වෙමි. එමෙන්ම එම ගමනේදී සත්‍ය නිසා ලැබෙන අනිකුත් ආනිසංස පිළිබඳව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කියලා තියෙනවා. ඔයකේ මේ ලියලා තියෙන ප්‍රකාශය මෙන්න මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතයේදී මේ වගේ වැඩමුළුවක් කරත් නැතත් බෞද්ධුණත් නැතත් මේ සතිය මේ සියල්ල කර දෙන සර්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා කර පිළිගන්න අපි කැමති නැහැ. අපි හිතන අපේ දරුවෝ අපිට සලකයි, බැංකුවෙන් අපිට සලකයි, රක්ෂණ සංස්ථා සලකයි, බුද්ධ학ම සලකයි ওই ඔක්කොම සලකන තාක්කල් සතිය කුජීතයි බෞද්ධයන් මම මේ කතා කරන්නේ කවදා හරි මේ සතිය බුදුරජාණන්සේ දේශනා කරපු විදිහට ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන විදිහට සතියමයි ඔක්කොටම මුල කියලා කියපු දාසේ නිවන් දැක්කා. ඒකට කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ පාර ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන පොතේ මේ සභාවේ 52ක් ඉන්න කට්ටිය අටුවාව සඳහන් කරන විදිහට චෛසික 52ක් තියෙනවා. ඒ 52කේ සතිය කවදාකවත් සභාපතිකමට ඉල්ලීමක්වත් කරන්නේ නැහැ. නාම යෝජනාවක් දෙන්නේ නැහැ. නමුත් ඥානවන්තයා ඉල්ලීමක් නොකරපු සතියට කියනවා මූලාසනේ ගන්න කියලා. මූලාසනේ ගත්තොත් ඒකට තරම් අපිට විව විවෘතකමක් තියෙනවා මෙයා මේ මූලාසනෙන් බහින්නේ නැහැ. පුද්ගලයා නිවන් දක්කලා මිසක් අපි දැනට විශ්වාස කරන්නේ සල්ලි විශ්වාස කරනවා, ලාභ කීර්ති ප්‍රශංසා විශ්වාස කරනවා, සද්ධා විශ්වාස කරනවා, පීඩේ විශ්වාස කරනවා, සමාධි විශ්වාස කරනවා, ප්‍රඥා විශ්වාස කරනවා, සතිය විශ්වාස කරන්නේ නැහැ. ටික සෝචනීයයි. නමුත් ඒක කියනවා පින මෝරන්න ඕනේ. මොලේ මෝරන්න ඕනේ කාට හරි මේ මුළු ඔක්කොගෙම බුදුජානසේ දේශනා කරුවේ සතිපට්ඨානේ ඒකායන මාර්ගය කියලා. අපි මේ කොහෙද යන්නේ? ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ වම් මුලා වූ එකෙකුසේ. ඉතින් අපි මුස්ලිම් මිනිස්සුන්ට බැලන වැඩක් නැහැ. අපි කතෝලික මිනිස්සුන්ට බැලන එහෙම ඒ කටියට බුදුආව කෙනෙක් නැහැ. මේ අපිට පාර තියෙද්දි යන්නේ නැහැ. ඉතින් ඒකට ওই 1940 ගණන් වල 50 ගණන් වල තමයි Power of Mindfulness කියන පොත ලිව්වේ. ඒ ශාන්සර කෙලින්ම ආభాෂය ලැබුණේ බුරුම් භාෂාවෙන් බුරුම මහසි ෂාඩුගෙන්. ඒ ශාන්සය මේ පොත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පොත කියවන්න මේ ලියපෙකනට මම මේ කතා කරන්නේ ඒකේ තියෙනවා වැඩපිළිවෙල. මෙහෙත් අපි ඉතින් පුළු පුළුවන් විදිහට ඒකට පණ දෙන්න බලනවා. ඒ නිසා සතිය වෙන ආනිසංස ඕනේ නැති. නිවන් දකින්න නම් සතිය තියෙන අය සතිය වෙන මොනවද මේ මිරික මිරික බලන්න දෙයක් නැහැ නේ. ඒ නිසා ඒක නම් પરමාර්ථය. අපේ මේ ගමනේ પરමාර්ථය නිවන නම් මේ ජීවිතේදීම සතියේදී සපෙලා දෙයි. ඉතුරු ඉතුරු අතුරු ප්‍රතිඵල ලැබෙයි. ඒ නිසා මේ Power of Mindfulness පොතේ ඒකේ සිංහල පරිවර්තන තුනක් දැන්න තියෙනවා. මමත් එකක් කරා. ඒකත් දාලා තිනවා මේ දවස්වල ඒ මණ්ඩලයට ඒ සිංහල එකට වැඩිය හුඟක් හොඳ ඉංග්‍රීසි පොත කියවන්න පුළුවන් නම් ඥානපෝණික හැමදෙරෝ ලියලා තියෙන හොඳට කියවන්න. ඊට පස්සේ තමයි තේරෙයි අපි බෞද්ධ වෙලා අපි කොච්චරක් මේ සතියට නොසලකා හැරලා තියෙන જાතියක් වශයෙන් සහ පුද්ගලිකව. ඒ නිසා අපි දැන් හොඳටම තුන්වෙනි ලෝකෙට වැටලා තියෙනවා. කවදා හෝ සතිය තමයි ප්‍රධානම දේ කිව්වොත් අපි ලෝකේ පළවෙනි තැනට එනවා. මේ එක එක්කෙනෙකුටත් ඕනනම් පළවෙනි තැනට එන්න කරලා බලන්න මුළු දවසේම සතිය විතරයි පළවෙනිම දේ කියලා කරගෙන යන්න බෑ. එතකොට නිවන කියන එක එච්චරම අමාරු නෑ. දැන් අපි ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට දාලා වෙන වැඩපිළිවෙලක් ඉස්සරහට දාගෙන බුද්ධ ආගමක් කියන එකක් ඉස්සරහට දාගන්න නටනවා. ඒ නටනකොට වෙන්නේ මොකද්ද අර වැදගත් දේ වැදගත්කම නැතිලා යනවා. ඒ නිසා මේක මූලධර්ම මේ ප්‍රශ්නයක් උත්තරේ වශයෙන් තියෙන්නේ power of mindfulness කියන පොත කියවලා ඒකේ අර්ථය තේරුම් අරගන්න. හැබැයි වැඩමුළු වෙලාවේ කියවන්න එපා. මෙහෙනකොට පොත් කියවන්න එපා. ගෙදර ගියාට පස්සේ විකෙච්චාම කියවන්න. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස අන්තර්ජාලය ඔස්සේ ඔබ වහන්සේගේ සහ ඔස්ට්‍රේලියා වැඩ සිටින ගෞරවනීය අනුත්කර ඥානවේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මග පෙන්වීම තුළින් ප්‍රථම වට නිස්සරණ ආරණ්‍ය සේනාසනයට පැමිණීමේ ඒ සඳහා සහයෝග සමට පින් අනුමෝදන් කරන ගමන් පරියංක භාවනාව මූල කර්මස්ථානය ආස්වාදයේ ප්‍රස්වාසය පරියංකයට වාඩි වූ ආරම්භයේදී මා අවට පරිසරයේ සියලු ශබ්ද ශූන්‍ය ලෙස නිරීක්ෂණය කෙලෙමි ඉන්පසු මගේ කය වෙත අවධානය යොමු කළ අතර මම දැන් මෙතන යනුවෙන් භාවනාව විනාඩි 5ක් නිරත වූයෙමි. ඉන්පසු ක්‍රමෙන් මූල කර්මස්ථානය වෙත යොමු උනේමි. උඩුතොල අසල ආස්වාසය ප්‍රස්වාසයේ වාතය ඇතුළු වීම පිටවීම නිරීක්ෂණය කෙලෙමි. ආස්වාස වාතය හා එහි ප්‍රදේශයේ ගැටෙන විට ආස්වාසය ආශ්වාස වාතය එම ප්‍රදේශයේ ගැටෙන විට ආශ්වාසයේද ප්‍රශ්වාසයේ දැනෙන විට ප්‍රශ්වාසයේද මෙනෙහි කෙරෙමි. ආශ්වාස වාතය ප්‍රාශ්වාස වාතයට වඩා දීර්ඝ ලෙස දැනුනි. එය සිසිල්ය. ප්‍රාශ්වාස වාතය කෙටිය උණුසුම් බව දැනුනි. හුස්ම කෙරෙහි අවධානය යොමු කරන අතරතුර මුලින් විනාඩි දෙකක් තුනක් තබාගෙන තබා ගැනීමට නොහැකි විය. හිත විසිරී ගියේය. නැවත මූල කර්මත්තාන්ට පැමිණේ. දැන් එය විනාඩි 10ක් පමණ දක්වා වර්ධනය වී සෑහෙන වේලාවක් සිටීමට හැකියවීම සතුටකි. සිත විසිරී යන විට මනසට අවධානය යොමු කරමින් ඇති වූ සිතුවිල්ල අවසන් වුණා. ඉවර වුණා. යයි සිතීමට මා නිතර පුරුදු වුනේමි. නැගී එන එම හැම සිතුවිල්ලක් දෙසම එසේ දැනුන විට මූල කර්මස්ථානයට අවධානය පැමිණේ. අද පෙරවැවියේ පරියංක භාවනාව සිටින විට ආශ්වාසයේදී හා ප්‍රශ්වාසයේදී පෙරට වඩා හුස්ම රැල්ල ඉක්මනින් සිතින් සිතින් කෙටි බව අත්දැකීමේ එය කෙමෙන් පටන්ගෙන වේගය පත්ව වැඩි වී සෙමෙන් අවසන් වේ ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසය සැහැල්ලුය ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර නැවතීම ප්‍රකටව හා කාල පරතරය වැඩි බවක් අත්දකින්න ලැබුණි. අත්පාවල බර බව සැහැල්ලු වෙමින් පැවතුණි. හිරිවැටීම් නලියන ස්වභාවය, සිරුර කම්පනය වීම වඩාත් දැනිනි. සිරුරේ විටක උණුසුම්ද සීතල බවද දහඩිය දැමීමද අත්විඳෙමි. ශරීරයේ දන හිස පතුල් වේදනාව ඇති වී ක්ෂණයෙන් නැති වී යන බව අත්විඳෙමි. ඇතිවන සෑම දැනීමක් වහවහ වෙනස් වන බව දැනුනි. සිරුර සැහැල්ලු වී හුස්ම රැල්ල සිහින්න යන විට සියුම් සතුටක් මාහට ඇතිවිය. සක්මන් භාවනාව සක්මනේදී වම දකුණ වෙන් වෙන්ව පියවර එසවීම, ගෙන යාම, තැබීම හොඳින් අත්විඳීමට හැකියාව ලැබිනි. සිත විවිධ අරමුණු වල විසිරී ගියත් එහි අවසන් නොනායයි සිතීමෙන් නැවත භාවනාවට ප්‍රවිෂ්ඨ වීමට හැකිවිය. සිතවිලි තුනිවි යන බවක් මා අත්විඳෙමි. පියවර තැබීමේදී තදවීම, සැහැල්වීම, උණුසුම්ව සිසිලේ යටිපතුල් තුලින් ප්‍රකටව දැනීම සිදුවිය. පියවර ඔසවන තබන විට දනහිස කෙන්ඩා පතුල් මුළු පාදවල මාංශපේශි චලනයත් චංචල නිශ්චල භාවයත් සියුම්ව නිරීක්ෂණය කෙලෙමි. විතක සිත විසිරී ගියත් භාවනාවට අනුගත වීමේ හැකවීමද සෑම මොහොතකම ශරීරයේ හා මනසේ වෙනස් වීම අත්විඳීම ලැබීමට සිදුවනි. ගැටලු මූල කර්මස්ථානයෙන් බැහැරව සිත අරමුණ සිටීමට පෙළඹේ. මූල කර්මස්ථානයෙන් බැහැරව සිත අරමුණු රහිතව සිටීමට පෙළඹේ. විතක සිත මහත් ප්‍රබෝධයක්ද විතක සියුම් අප්‍රතිකර ස්වභාවයක්ද පෙළේ. පිනස් ස්වාමීන් වහන්සේ මේ කරුණ සලකා බලා මාහට අනුශාසනාවක් කරන ලෙස ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටිමි. ඔමි ගැටලුවෙන් පටන් අරගත්තොත් ඒකේ තියෙන්නේ <clears throat> සමහර විටක අරමුණ නැති නැතනම් හිස්සෙච්ච හිතක් වගේ පේනවා. ඒක සමහරලාට සතුට තියෙනවා සමහරලාට මේ නුරුස්නා ගතියක් වගේ දැනෙනවා. ඉතින් මේ தත්ත්වයේදී සතුට තිබුණා නුරුස්නා ගතිය තිබුණත් සිහිය තියනවාද කියන එක බලන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් සිහිය තියනවා නම් දැන් මං ඉන්නේ අරමුණක් නැහැ නමුත් සතුටේ. දැන් ඉන්නේ අරමුණක් නැහැ නමුත් නොසතුටේ නැත්තම් කුහුලයි කියලා. සතිය තියනවාද කියන එක තමයි අපිට තියෙන වැදගත්ම දේ. ඒටි ඉස්සල්ලා ලියපේකේදී පරියංග සක්මණ දෙකේදිම තියන අඩු ගානේ තුන් පොලක සඳහන් කරලා හිත හිතවිලි ගියාම හිතවිලි අවසානයේ දක්ලා සතුට වෙනවා. එහෙම නැත්නම් ඒක උපමානයක් විදිහට පාවිච්චි කරනවා කියලා. ඊට වඩා හරි සරල ක්‍රමයක් තියෙනවා. හිතවිලි උනනට පස්සේ නැවත ආනාපානෙට ඇවිල්ලා සක්මනේ නම් පරියන්ක නම් ආනාපානේ හිතට හිතවිල්ල යන්නේ ඉස්සෙල්ලා තිබුණු ස්වරූපෙටමද තියෙන්නේ. නැත්නම් ආනාපානේ ඇවිස්සලාද කොච්චර අමාරුද ආනාපානෙ හිත අඳුල්ලා දෙන්න කියන කතාව ඊයේ දවසේම අපි ධර්ම සාකච්ඡාවේදී මතක් කරා. අන්න ඒක පටන් අරගත්තා නම් මේ දිග කතාවල් කතා කරන වෙනුවට පිටිලොට ගිහිල්ලා නැවත එනකොට මට ලේසියෙන් ආනපනට යන්න පුළුවන් වුණා. නැත්නම් ආනපන ඇවිස්සලා එහෙම නැත්නම් ආනපන තිබුණු විදිහටම සංසිඳිලා කියලා. අන්න ඒක සඳහා කරන ප්‍රයත්නයේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නිවස බලා නැවත පැමිණෙන ගමනේදී ගෙට කොට වෙන්න තිබුණු ගෙට ඇතුල් වෙන තියෙන පහසුකම් ටික ලියන්න. සක්මනේ හිටියක් පරයන්ක හිටියක්. එතකොට තේරෙවි ඔය කොච්චර හිත රස්තියාදු ගහලා ගියත් අපි හිතන තරම් ගෙදර ඇවිසිලා නැහැ. ඒක ලොකු සතුටක් අපිට තියෙන. ගෙදරින් අපි පිට වෙලා ගියාට අපි ගෙදරටත් නොකිය, පැදුරටත් නොකිය බලා ගියාට නැවත ඇවිල්ලා බලනකොට අර තිබිච්ච එකලස බොහෝ විට හාන් වෙලා නැහැ. ඒක දැක ගන්න හම්බෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. හිතන්නේ කියොත් හිතෙන්නේ පිට ගිය නිසා හිත කෙලිසිලා ඇති, ඇවිස්සලා ඇති. නැවත අරමුණට දාගන්න බැරි වෙයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ බොහෝ විට. අන්න එක දැකපු දවසේ භාවනා ජීවිතේ ලොකු ඉදිරි ගමනක් සිද්ධ වෙනවා. අපි හිතන තරම් අපි හිත නරක නැහැ. මේකෙන් තමයි ඒක තේරුම් ගන්න. ඊට ඉස්සෙල් නම් මොකක් කළාට අපි හිතනට වැඩි හිත නරකයි අපිට හොඳ දෙයක් කෙරෙන්නේ නැහැ හිතුවක් කරයි කියලා හිතනවා. මුත් පිට යන්න ඇරලා පිට යන එක නෝනකම නෙවෙයි. ගියාට පස්සේ ආපහු එන හැටි බලන්න. ඇවිල්ලා බලන කිසි කරදරයක් නැතුව කඩේට ගිය මිනිස්සු බඩු ටිකක් කන්න ගෙදෙට්ට කොට වෙනවා වගේ එන්න පුළුවන්. අන්නේ ටික වාර්තා කරන්න ඉගෙන ගත්ත දවසේ මිටත් වැඩි සතුටක් ඇති වෙයි කියලා පෙරණ මිට පළ කරන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ දේශනාවේදී දේශනය කළ යෝගියෙක් උපදවාගත යුතු ඥාන හතර කුමක්ද? විස්තර සහිතව පැහැදිලි කර දෙන්න. නිවනින් සනසේවා. නෑ ඒක යෝගියෙක් විසින් උපයාගත යුතු දේවල් නෙවෙයි. අධිකමයක් ලැබෙනකොට පාවොක්සයිඩ් නම් පිළිගන්න හැම කෙනාටම වගේ ලැබෙනවයි කියලා චතුපටි සම්බිදා කියලා බුදුරජාණන් වහන්සේ හැබැයි සිව්පිලිසිඹා චතුපටි සම්බිදාලත් උත්තරම අංග සම්පූර්ණ උසස් ඒ කියන්නේ ඒත දග්ගපාලියෙන් දීලා තියෙන මම හිතන්නේ පුර්ණවන්තානි පුත්තු ස්වාමීන් වහන්සේට ඒ නිසා මේක උපදවා ගන්න දෙයක් නෙවෙයි එක පැත්තෙන් බලනකොට <clears throat> මේ සතිය වඩාන යනකොට යනකොට තමට ලැබෙන දෙයක් එහෙම නැත්නම් පරිණාමේ අපිට ඉතරහට නැති අවුරුදු කෝටි ගාණක් යන එකක් මේ සතිය වඩනකොට දවස් 7න් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක පරිසම්පදා මාර්ග පොත කියවන්න විස්තර සඳහා පිස්සු හැදී. මොකද ඒක පිටු 1000ක් විතර තියෙන පොතක්. ඉතින් ඒ වෙනුවට ලේසි සතිය වඩන එක. ඒ නිසා ඉලක්කමක් කියවුනොත් පරිය භාවනාවේදී බණේදී ඉතින් ඉවරයි. තුනක් ඇහුණ ගානට හතරවෙනි එක මොකද්ද? උවන්තේ හතරක් කිව්ව මොනවද? පෙන්නන්න බෑ ඉලක්කම්. ඉලක්කම් ලියන එකත් හොඳයි. කිව්වොත් එimhe මේ ඥාන හතරක් තියෙනවා කියලා ගෙදර ගිහිල්ලා රෑ 12ට විතර අහනවා තුනක් මතකයි සුවන්ත හතරවෙනි එක. කිසි හොඳක් කියලා දෙන්නේ අනකොට සුජිත් මේක රෙකෝඩ් කරලා දෙනවා ගිහිල්ලා අහගන්න. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට අහගන්න පුළුවන්. ඒ නිසා යනකොට අපි දෙන්නම් දෑවැද්දා. ගියාම ගෙදර ගිහිල්ලා ආයෙත් අහන්න නැත්නම් සිව්පිලිසිම්බියා දැනගන්න ඕනේ නම් පරිසම්බිදා මාර්ගය කියවන්න. ඒක ඉතින් දඬුවමක් වගේ. විශාල අපේ ත්‍රිපිටකයේ තියෙන ලොකුම පොත කියලා කියන්න පුළුවන්. ඒක ලැබෙයි ඔහොම කරගෙන යනකොට. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මා අද දින පරියංක භාවනාව ආස්වාසය ප්‍රස්වාසය තුල සිත පිහිටා සිටීමේ එෙහිදී හුස්ම රැල්ලේ පිටවීම ඇතුල්වීම නිරීක්ෂණය කෙලෙමි. ටික වේලාවකදී මට කිසිම දෙයක් නොදෙනී මා සිතන ආකාරයට විනාඩි 5ක් පමණ තිබුණි. නැවතත් හුස්ම රැල්ල සෙමින් දැනුනි. මගේ සතිය ස්වල්ප මොහොතකට පිටගිවී ගිය බව මා දුටුවෙමි. නැවත සතිය තුළ පිහිටා හුස්ම රැල්ලට අවධානය යොමු කෙලිමි. සක්මනේ සතිය පිහිටවීම. අද දින මා සක්මනේ යෙදෙන විට පාදවල යටිපතුල් වල තද වේදනා දැනුනි. නමුත් දිගටම සක්මන කරගෙන ගියෙමි. එක් අවස්ථාවක පියවර 40ක් සහ නව තවත් පියවර 60කදී ආදි වශයෙන් සිත පිහිට වීමට හැකියිය. පාදවල ඇඟිලි විහිදනත් අයුරු කෙන්ඩා කලවා චලනය වන ආකාරයේද දැක්ගත හැකියිය. කොමන ස්වාමීන් වහන්සේ මේ විදිහට අරමුණ අයිසුරු කරන වෙලාව වැඩි වෙගෙන වැඩි වෙගෙන යනකොට සක්මනීදී තියෙන විදිහට වැඩි වැඩියෙන් අරමුණේ විස්තර බලන්න සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන්. ඒකට තමයි මේ වැඩේට අනුග්‍රහ කරා වෙන්නේ. අරමුණ පරියන්ක ඉන්න වෙලාවට වගේ අරමුණ මොනවත් නැති වෙලාවේ තිබ්බත් අරමුණු නැති බව දැනීම තියනවාද කියන එක සතිය තියනවාද කියන එක මනුස්ස හිතේ අපි අත්දකපො නැති වෙන භූමිකාවක් ඇතන තියෙන්නේ මේකට බටහිර මානසික විද්‍යාව කියන යටිහිත කියලා. එහෙම නැත්නම් අපේ තේරවාද ක්‍රමයේ තියෙන විදිහට කියන්න පුළුවන් මේ අනුසේ වශයෙන් යට තියෙන දේවල් කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් දෙයයන් අයිටි කියලා තමයි අපි බය වෙලා හිටිය කරන්න බෑ කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අරමුණකට හිත දාලා අරමුණ ගෙවෙනකම් බලාන ඉඳලා කලබල වෙන්නේ නැතුව මේ සතිය නැතිවීමක් නෙවෙයි වෙන්නේ අරමුණ නැතිවීමක්. මෙතනදිත් මම ඉන්න බව දන්නවද? මැරිච්ච නැති බව, නිින්ද ගිල්ල නැති බව, සිහියෙන් ඉන්න බව දන්නවද කියලා මේකට උත්සාහ කරපු කෙනාට දවසේ නිදා ගන්න යනකොට කොච්චරක් දුරට නිින්ද යන ගමන බලාගෙන යන්න පුළුවන්ද කියලා තීරුම් ගන්න පුළුවන්. අවුරුදු 7ක ගෑනු මේ ක්ලීලවල තිබුණා මට මෙල්බන් වල මට මහා කරදරයක් මේ රැහැ නිදාගෙන ඉන්නකොට හීනෙන් බය වෙනවා. මේ ඕන නැති හිතවිලි පේනවා. මම සතිපාසලට ගියාට පස්සේ දැන් නිින්ද යන හැටි බලාගෙන හිටියයි. මට දැන් නිින්දදී මම දන්නවලු මම නිින්ද කියලා ඉන්නේ කියලා. කවදාකවත් මට දැන් නපුරු හිණ පෙන්නේ නැහැ. හිතවිලි පේන්නෙත් නැහැ කියලා ටීචර්ට කියලා දෙනවා. භාවනා කරලා නිදාගත්තොත් භාවනා නින්දර ගියොත් මම නිින්දේ ඉන්නකොට නිින්දේ ඉන්න බව දන්නවයි කියලා. ඉතින් මොකක් දැනගෙන මේ ළමයා කියනවද කියලා කියන්න බෑ. නමුත් මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න කොච්චර පැහැදිලි අවබෝධයක් තියෙන බෑද කොච්චර පැහැදිලි ප්‍රකාශ කිරීමේ ශක්තියක් තියෙනවද කොච්චර පැහැදිලිව මේක කියන්න ඕන කියන කාරණාව තේරෙනවද කියලා බැලුවොත් මම කිව්වා පුදුමයි මේ මේ ළමයින්ගේ තියෙන sannivedana හැකියාව කියලා. ඒක නිසා භාවනාවේදී අරමුණක් නැතිව යන බවට දකින්නයි කියලා කියන්නේ යටිහිතට අවදි වීමක්, නින්දට අවදි වීමක්. ඕන කෙනෙකුට ඒක පුරුදු කළොත් නින්දෙදි ධර්ම ආරක්ෂාව තියෙනවා. නින්දෙදිත් අපිට මේ කරන පින්කම් වල අරසාව තියෙනවා. හැබැයි නින්දෙට සතියෙන් නෙවෙයි නන් නින්දට යන්නේ. ඉතින් දවල් 30 කරපුවාට හිට නරක් කළා දත් මිටි කකා කොණු කෙල කකා. රෑ 30 චර්චුරු කකා ඉන්න වෙන්නේ. දත් ගෙවෙනකන් දත් මිටි කන. ඒ නිසා සතිය කියන එක දවල් වරු විතර නෙවෙයි රෑ වරුවෙත් පුළුවන්. ස්නායු පිළිබඳව පරිේෂණ කරන කට්ටිය කියනවා නිදාගත්තත් ඇහැරගෙන හිටියත් මොළයේ ක්‍රියාකාරකම් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. අපි දන්නේ මොලේ ඔෆිස් එක වහලා ලොක් කරලා ගෙදර යනවා කියලා නෑ. මොලේ වැඩ පිළිවෙල එහෙමමයි. මොනම වෙනසක් නැත්තේ නෑ. ඒ නිසා මේ දවල් වරුවේ මේ හොල්මන් එක ජීවත් වෙනකොට සත්‍යමත් වෙන එක නෙවෙයි තියෙන්නේ. නිදාගෙන ඉන්නකොටත් පුළුවන් තරම් දුරට බලන්න. ඒ වෙනතන නිින්දට යන හැටි බලන්න. ගියාට පස්සේ දැනගන්න පුළුවන් ඒක මේ ලැබෙන අත්දැකීමත් එක්ක බොහොම සරල සමාන්තර වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී සතිය නැතිවීමද වෙන්නේ අරමුණ නැතිවීමද වෙන්නේ කියලා වාර්තා කරන්න පුළුවන් නම් අනේ යාට තියෙන තීක්ෂණ බුද්ධියක් ප්‍රනීත ඉඳුරන් තියෙන කෙනෙක් ප්‍රකාශ කිරීම ශක්තියත් හොඳයි. මේක අපි දන්නේ නැති ශේෂ්ඨය. අපි මෙතෙක් කල මනුස්ස මනසක් ඇසුරු කරාට මනුස්ස මනසේ නැස්චාර්ත්‍ය අපි දැකලා නැහැ. අපි මේ ඔක්කොම දෙල්ලම් ගන්නේ රණ්ඩු සරුවල් කරන්නේ ක්‍රෝධ කරන්නේ ප්‍රේම කරන්නේ ආත්‍යාර්ථේ. නමුත් නැස්ත්‍යාර්ථේ 95%ක්ලු හිස්තන ක්වොන්ටම් විද්‍යාවෙන් උගන්වනවා 95ට වැඩිය තියෙන්නේ නැති තැනක් අපි ඒ ගැන බයයි. ඒකට යනකොට අපි නූල් බඳිනවා. ඒකට යනකොට සෙත් කවි කියනවා. ඉතින් බුදුරජාණන්සේ කියන මේ දන්න 100%ේ කවදාකවත් නිවන නැහැ කියලා. නිසා දන්න දේ හරහා නොදන්න දෙයට යන්න. යනකොට සතිය නැති වුණා කියලා අභූත චෝදනා කරන වෙනුවට බලන්න ඒකෙදී අරමුණ නැති වුණාට සතිය තියෙනවා කියන කතාවත් වෙන්න පුළුවන් දෙයක්ද කියන එක තමයි කමඨහං සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට පිවිසීමේදී ඊට හොඳින් සිත ක්‍රියා කරයි. ආස්වාසය ප්‍රස්වාසය හුස්ම පොද ඇතුල් වීම වම් නාස් කොහරෙන්ද දකුණු නාස් කොහරෙන්ද කියා හඳුනාගෙන ඒ කෙරේ සිත යොමු කරමි. උදරයේ හා ලය ප්‍රදේශයේ උස් පහත් වීම කෙටි හුස්මක්ද දිග හුස්මක්ද කියා හඳුනා ගැනීම හොඳින් කෙරේ. විනාඩි 10ක් තරම් වේලාවකින් ශරීරය සැහැල් වේ. වේදනා කිසිවක් නොදැනේ. සිත අඳුරු කුටියකට පිවිස ඇති ස්වභාවයක් දැනේ. එතමයි සමන්නම්. ඔය මේක තියෙද්දි අර ඉස්සලා කියපු එක තමයි තියෙන්නේ මේක වෙනකොට මේ චිත්‍රපටි මේ වේදිකාවේ පසුබිම් tire වෙනස් වුණාට වේදිකා සැරසිලි වෙනස් වුණාට නාඩගම යනවා. ඒ නිසා නාඩගම දිහා බලන්නේ. පසුබිම් තලයේ කැලයක් පෙන්වන්න පුළුවන්, රජගෙදරක් පෙන්වන්න පුළුවන්, වීදියක් පෙන්වන්න පුළුවන්, තිරේ වෙනස් වෙනවා. නාඩගම දිගට යනවා. මේ නාඩගම පුරාවට සතිය පවතිනවා නම් වේදිකා පසුබිම් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. සතිය පාත්තන්න. ඒ නිසා සතියට වේදිකා ධර්තිල වලින් ලොකු බාධාවක් වෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසේ කියනවා. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. නිවන් දැක්කා. নানা ආකාර දේවල් කියනවා. ඒ නිසා මේ වගේ ජවනිකා මාරු වීම හරහා දියටින් ගින්දර ගෙනියන්න වගේ කඹේ ඇවිදිනකොට කෙනෙක් වගේ සතිය වට ගන්න තු දිගට යන්න පුළුවන් හැකියාව බලන්න කියන එකයි කියන්නේ. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාව මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. ඉඳගෙන සිටින ඉරියාවට හිත දාලා බලන විට මූල කර්මස්ථානයේ පෙනෙනට විය. මම ඒ මෙනෙහි කෙලෙමි. කයටත් සිතටත් කිසිම අපහසුාවක් නොවිය. ගොරෝසුව ආරම්භ වුණු පිම්බීම හැකිලිම කෙමෙන් සිදුවිය. පිම්බීම කෙටිවිය, හැකිලිම දිගවිය, හැකිලිම කඩෙන් කඩ සිදුවිය. ශබ්ද ඇසුණා, සිතුවිලිද පැමිණියා. ටික වේලාවක් යන විට වේදනාවද පැමිණියා. කිසියෙකුත් සතියට බාධාවක් උනේ නැහැ. ඔබ වහන්සේ ඊයේ දිනේ දේශනා කරන ලද ධර්ම දේශනාවදී පැවසු අයුරින් නම් කරන ලද දෙය මට බැලීමට හැකි වුණා. ස්වාමීන් වහන්සේ දේශනාවේදී පැවසු ආයුරුන් නම් කරන ලද දෙය මට දේශනා මට බැලීමට හැකි වුණා. සතියට බාධාවක් වුණේ නැහැ. සතියෙන් එන සියලු දේවල් දිහා බලාගෙන සිටියා. මූල කර්මස්ථානය නම් කළ විට එය ඉස්මතු වෙනවා. එදෙසම බලන විට එය ගෙවි යනවා. ටික වේලාවකින් වේදනාව ඉස්මතු වී පෙනෙන වාර ගන්න වැඩි වුණා. නමුත් සතියෙන් එදෙස බලා සිටියා. අරමුණ ගෙවනවා නම් වේදනාවක් වෙනස් විය යුතු බව සිතා එදෙස බලා සිටීමේ. නමුත් එසේ වුණේ නැහැ. එන්න එන්න වේදනාව වැඩි වුණා. ගත්ත අරමුණ නම් කලක් වේදනාවට වඩා ඉස්මතු වුණා. වේදනාව වේදනාවයි මෙනෙහි කළා. නමුත් ඒ වේදනාව තිබුණා. වෙනදා වගේ වේදනාව නිසා නැගිටලා ගියේ නැහැ. එවිටම සිතවිල්ලක් ආවා වේදනාවෙම සිත තියෙන එක කයේ සතිය තියෙන බවට ලකුණක් කියන එක මම එලෙසම සතියෙන් සිටියා වේදනාවේ අවසානය බලන්ට පෙර උදේ හිල් දාණය සඳහා සීනෝ නාද වුණා මම වේදනාවට සාදු සාදු කියලා පරියක් නැගිට්ටා සක්මන් භාවනාව මම ඇවිදින බව දැනගෙන ඇවිද්දා එවිට වම් කකුල තබන විට වම යයිද දකුණු කකුල තබන විට දකුණ යයිද මෙනෙහි කළා. পায় පොළවේ වදින විට පොළවේ තද බව পায়ට දැනුණා. අතරමැද සිතුවිලි ආවත් ඒ කිසිවකින් සිත් කරදර කරගත්තේ නැහැ. වම් පිය පැත්තෙන් පැත්තට යන බවත් දකුණු පාය අර්ධ කවාකාරව පොළොව මත පතිත වන බවත් මට දැනුණා. එදිනදා වැඩවලදී සතිය පැවැත්වීම මම නිතිමත් නිතිපතා දත් මදින වතුර පානය කිරීම සතියෙන්ම අවසන් කරන්නට පුරුදු සිටියා. ඊට අමතරව ඒට තවත් කටයුත්තක් එකතු කළා. ඒ හිස පීරීමයි. හිස පීරන විට පනාවේ තද බවක් පනාවේ හිතේ වදින විට ඔළුවේ ඇතිවන සීරීමක් මට හොඳින් දැනුණා. ලෝකයේත් එක්ක ඇති කරගෙන සිටිය හිත කරදර වලින් මිදිලා නිස්සරණ වනයට ඇවිත් හිතේ ඇතිවන හිත් කරදර වලින් ටිකෙන් ටික මිදෙන්ට අවබෝධය ලබාගත්තේ ඔබ වහන්සේගේ මුවින් පිට වෙන උතුම් දේශනා ඉවහල් උණු බව සත්‍යකි. ඒ සත්‍යානුභව බලෙන් ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. මේ ඊරි බිමසීරි කුමුදුමති හිසපීරි කියන ඒ දවස්වල මොකද ඉතින් රත්නදීට මොකද හිතේ? කවියක් මතක් වෙන්නේ නැද්ද? ලැජ්ජයි වාගේ නේ. <laughs> ඒ හොඳයි ඉතින් එහෙම ඇවිල්ලා කවුරු හරි පිස්සු නතර වෙනවා නම් හොඳයි ওই විදිහට. ප්‍රශ්න කීයක් තියෙනවද තව? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අද ආනාපාන සති භාවනාවක් කරද්දී මම මෙතන කියලා ඉරියවට හිත යොමු කරලා ඉන්නකොට ඉක්මනින්ම හිත තැම්පත් වෙනවා. බෙල්ල පහළට කඩා වැටෙනවා. ඒ සමගම උණුසුම් හුස්ම රැල්ල වදිනකොටම හුස්මට හිත යනවා. අදත් ඒ වගේ මූණට ලොකු එලියක් එනවා. මොහොතකින් නැති වෙලා යන විදිය මම බලාගෙන හිටියා. ඒ විදියට යන එන එක රූප, කෙස්, දත්, ඇටකටු වගේ දේවල් පෙනිලා නැති නැති වෙලා යනවා. දැන් පැහැදිලිවම හිතා ගන්න පුළුවන් භාවනා කරන අතරතුර හිත පිට ගියොත් ගැසිලා යනවා. ඒ වෙලාවට නැවත මූල කර්මස්ථානට හිත අරන් එනවා. දැන් නම් කරන දේ හරි කියලා මට වැටහෙනවා. ස්වාමීන් වහන්සේ මෙච්චර කාලයක් කරපු භාවනාව ගැන වැඩි තේරෙන්නේ නැහැ. ඉදිරියට ධර්මදේශනා සවන් දීමෙන් අනිත් ප්‍රශ්න වලට පිළිතුරු ලැබේ කියලා මම බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. වරදක් ඇත්නම් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය මේක ලියලා තියෙනවා හිත පිට යනකොට ගැස්සීමක් ඇති වෙනවා. හිත නැවත අරමුණට ගේනොයි කියලා. මෙන්න මේ සංසිද්ධිය හොඳට බලන්න ගැස්සීමක් ඇති වෙන්නේ හිත පිට යනකොට නෙවෙයි පිට ගිය හිත නැවත අරමුණට එනකොටයි වෙන්නේ. ඒකත් මම ගේනවා නෙවෙයි ඒක ඉබේ වෙන එකක්. මේක තමයි අපිට භාවනාවේ හම්බෙන බයලජ්‍ය දෙක. මේක අම්මා අප්පා දීප එකක් නෙවෙයි. භාවනා කළම ගත්ත එකක්. Taman යතුතු පාරෙන් පිට ගිය ගමන් කනට එකක් ගහලා ගෙනත් දානවා පාට. ඒ කණ්ඩ ගන්නකොට තමයි ගැස්සිලා හිටින්නේ. ඒක කරලා දෙන එකක්. ඒක මේ කවුරුත් මම කරන දෙයක් නෙවෙයි. ඉතින් මේක දිනු කරගත්ත නම් දිගටම පිට යන්නේ නැති එක නතර කරන්න බෑ. නමුත් පිට යන හැම වෙලාවෙම ආපහු ගෙනල්ලා පාරේ තැම්පත් කරලා දෙන ගතියක් මේකට කියනවා ධර්ම ආරක්ෂාව අපි සති ධර්මයේ ආරක්ෂා කරනවා සති ධර්මයේ අපිව ආරක්ෂා කරලා නන්නත්තර වෙනකොටම කොතනට හරි මට්ටමට ගිය ගමන් ඒක පාරට මතක් කරලා ඒකට කියනවා සතුප්පාදේ කියලා. නැවත සත්‍ය උපාදනය කරලා ගෙදර ගෙනත් තියලා තොක්කකුත් ඇනලා යනවා. ඒක කරන දෙයක්ද කරන දෙයක්ද කියලා හොඳට බලන්න. මුගක් වෙලාට කරන දෙයක්. ඒකට කියනවා ධර්ම නියාමයේ කියලා. ඉතින් මේක ඉස්සරහට යනකොට ඔගේ විදිහට දේශනාවලින් ප්‍රශ්න විසඳෙයි. අනිකුත් මේ සාකච්ඡාවලින් ප්‍රශ්න විසඳෙයි. මේ විදිහට අරමුණ පිටවිච්ච අරමුණ නන්නත්තර වෙච්ච අරමුණ නන්නත්තර වෙච්ච හිත නැවත අරමුණට එන මොහොත ගැන ওই දි කියලා තියෙන නිරීක්ෂණ දෙක හොඳින් පරීක්ෂා කරන්න කියන එකයි මට කියන්නේ. අවසරයි ගෞතම ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වැඩසටහන ආරම්භක දිනවල පාදයේ එසවීම ඉදිරියට ගැනීම තැබීම වශයෙන් අරමුණ තුල සිත විටින් විට බැහැරව ගියත් නැවත පිහිටුවා ගැනීමට හැකියිය. අද දින සක්මන් භාවනාවේදී ඉදිරියට පය තැබීමට කලින් සිදුවීම් සිදුවන බව දැනුනි. විලුඹේ සිට පාදය ක්‍රමයෙන් එසවීම ඒ අවස්ථාවේ ශරීරයේ මුළු බර ඉදිරියට නොගන්නා පාදයට පැටවීම ඉදිරියටගත් පාදය ක්‍රමයෙන් ඔසවා ඉදිරියට ගෙන තැබීම වශයෙන් කාලයක් හිත තබා ගැනීමට හැකියිය. මෙහි ඇති ඉදිරිය පහදා දෙන සේක්වා. ඔය මේ විස්තර වෙන්නේ අර හිතා බලා මෙනෙහි කරපින් කරපු දේ ඉබේ කෙරෙන්න පටන් අර ගන්නවා. ඒ සක්මනේම ඒ පුද්ගලයාම විනාඩි 30 35 පහු කරලා කරනකොට තමන් අර චේතනාපූර්වකව කිරුවයි කියලා හිතාන හිටපු දේ චේතනාවක් නැතුව නන් නෙවෙයි නමුත් අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වාහනයක අර බර ගියරයක ගිය වාහනේ එන්න එන්න එන්න එන්න සෑහළු ගියරයකට යනවා වගේ ඒක ඒකක දුරකට පිච්චෙන තෙල් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ වෙනකොට ඒකට හේම ටිකවට කරලා දෙන්න බලන්න. එතකොට පෙනේ වයින් කරලා තිබ්බ බොනිකෙක් වගේ මේ ඔරලෝසුවේ බට්ට පැද්දෙනා වගේ මේ සක්මන ඉබේම යන්න පට. එදාට තමයි ඔන්න භාවනා කරනවා කියලා කියන්න පුළුවන්. සක්මන් කරන මිනිහා ඉන්නකන් සක්මනක් වෙන්නේ නැහැ. එතකම්ම මේ අභ්‍යාසයක් යන්නේ. එතකම්ම මේ පිටිය සුද්ධ කිරීමක් විතරයි වෙන්නේ. සක්මන් කරන මිනිහා නැතුව සක්මනේ බී යන වෙලාවක් එනවා. ඒකට අපි කියන්නේ මේ නිස්සාරණ කියන්නේ gediya පිටින් සක්මන් කරනවා තියෙන ඉච්චරයි දන්නේ. මම දන්නේ නැහැ, දකුණ දන්නේ නැහැ, සක්මනේ යනවා. අන්න ඒ වගේ ඊයේ දවසට තමයි සක්මන් භාවනා කරනවා කියලා කියනවා. එතකන් අර තටමන වෙලාව තාම නිකන් මේ ගෙපල කපන වෙලාව විතරයි. ඒ කිය ඇත්තට මේ වගේ වැඩමුළුවකින් අපි ඒ ටික විතරයි උගන්වන්නේ. ඕන කෙනෙකුට අවශ්‍ය නම් ආනාපානය කරනකොට ඉබේම ආනාපාන වෙනවා සතියත් පිළිරනවා. සක්මනකුත් කරනකොට ගමන යනවා ඉබේ සිද්ධ වෙනවා. උදේ දත් මදිනකොට ඉබේ දත් ටික මැදෙනවා. බත් කාලා පිඟාන හොදනකොට ඉබේම යන්ත්‍රය සිද්ධ වෙනවා. නානකොට ඉබේම අන්තරේ සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට 100ට 100ක්ම ජීවත් වෙනවා. අනික හැම වෙලාවෙතම අපි ආංශික ජීවිතයක් තියෙන රංගපෑමක් කරන්නේ. ඒ නිසා රංගපෑමෙන් පටන් ගන්න එක තමයි අපිට තියෙන එකම ක්‍රමය. නමුත් ඒක ඉබේ සිදුවෙන මට්ටමට ගියාට පස්සේ තමයි තමන්ම සක්මන් කරන හැටි තමන්ට බලන්න පුළුවන්. තමන්ම දත්ම දිනකොට තමන්ටම බලන්න පුළුවන්. තමන්ම බත් කරනකොට තමන් දිහා බලන්න පුළුවන්. ඒක තමයි අපේ ජීවිතය අපි දැකපු නැති ප්‍රතිවේක්ෂාව අපි කරලා නැති දේ එතකොට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නා වගේ තමයි තේරෙන්නේ. Taman කරන දේ Tamanට පේනකොට අපි සරුවචන් වහන්සේ ළඟ ඉන්නා වගේ කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ. කවමදාකවත් ඒ දෙයක වැරද්ද. ඒකට කියන පූර්ණ ජීවිතය කියලා. ඉතින් අපිට ඕනේ මේ මිනිස්සෙින්ද මේ එක එකනාට රංගපෑම පැත්තක තියලා ජීවත් වෙයලා හම්බ වෙන මොහොත සතුටින් මිනිස් ජීවිතය ගත කරපල්ලා රංගපෑම පැත්තක තියලා සක්මන් කරන්ඩ ඉබේ සක්මනේ වෙනකම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ සිදු කළ ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවකි. අත්ත ධම්ම යන දහම් කරුණු සමත විපස්සනා භාවනා එක විට යුග නද්දව කියලා තියෙනවා. වැඩිමේදී ගලපා ගන්න අයුරු නැවත සරලව කෙටියෙන් පහදා දෙන්නේ නම් සමටම යහපතකි. ඔබ වහන්සේට දීර්ඝ අවසර ලැබේවා. බලම් බලමින් තුන් ඔය බණත් යනවා වැඩමුළුත් යනවා භාවනාත් කරනවා ඒකම ටික ටික ටික ටික ඉස්සරහට යන එකයි තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් කිරීමේදී පාද ඔසවනවා තබනවා යන්න වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි පියවර 40ක් 60ක් 80ක් ආදී වශයෙන් සමහර අවස්ථාවල පියවර 10ක් වශයෙන්ද සතුමත් තිබෙීමට හැකියිය පැයක් පමණ මෙසේ සිටියාව. සිටින විට පාද ඇඟිලි විහිදෙන ආකාරයත් බිම වදින ආකාරයත් නිරීක්ෂණය කෙරෙමි. විතක පාදය බිම දිගේ ඇදී යමින් මුළු පාදයටම එක්වරටම ස්පර්ශ විය. පැයේ අවසාන විනාඩි 15 පමණ වන විට මගේ කෙන්ඩා වේදනාව තදින් දැනුනි. නමුත් ඒ දෙස විමසිලිමත් සිටන විට ක්‍රමයෙන් අනිත් පාදයට වේදනාව මාරු වේ. මගේ සිත අවට ශබ්ද වලට කිසිම ප්‍රත්‍යාරයක් නොදක්වයි. වර එක බාහිර සිතුවිලි ආවත් ඉක්මනින් පාව ගියේය. මෙම தත්ත්වය තුළ මාගේ ඉදිරි ගමන කෙසේ විය යුතුදයි කාර්මික පහදා ගැනීමෙන් ඉල්ලා සිටිමි. පොදු කටයුතු සතිය විශේෂිත අවස්ථාවකදී හොඳින් පැවැත්විය හැක. ආහාර ගැනීමේදී ආහාර අනමින් ගිලමින් පිටෙන් පිට නිරීක්ෂණය දිගටම සතිමත් වීම, නිදා ගැනීම, නෑම්, වැසිකිලි යාමේදී හොඳින් සතිය පැවැත්වේ. උඩ මළුව ඇවිදින විට ඊටා හොඳින් සතිය පැවැත්විනි. padi පෙර නගින විට පවා කිසිම වෙහසක් කර බවක් නොවිය. හිත විසිරී ගියේම නැත. දැන් දැන් මාතර ඊටා හොඳින් වීර්යය වැඩෙන බව මාට ඊටාම සතුටුකි. වැඩ කරන විට කිසිම වෙහසක් ඇති නොවේ. ඉදිරි භාවනා වැඩිවීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා. භාවනා කරනකොට කචල් එනවනේ තමයි මට සන්තෝෂය තියෙනවා. හොඳයි කියනකොට මට ඉතර ආසයි. ඒකට කියන්න දෙයක්වත් නැහැ. භාවනාවට තල්ල ගැලවිලා ගියා, වමනේ ගියා, දත් පෙනුණා, කක්ක පෙනුණා. ඒත් කොන්න මට හරි ආසාවක් තියෙනවා. කාට හරි භාවනා කරලා කෙල වෙනවනම් පිස්සු වැදෙනවනම් අනේ මට පුදුම සතුටක් තියෙනවා. ආදියාගෙන එනකොට නිින්දක් වගේ යනවා මට. එනිසා ඒ කීපේක නෑවරක් දන්නේ මම මේ කියන්නේ මගේ මගේ කමටහන මම මේ සුද්ධ කරගන්නේ. එනිසා මේක වෙනවා නම් හැමදාම නත්තල් නෑ ආපු වෙලාවේ වැඩි කරගන්න. ඉතරයි මේකෙන් උට කියන්න තියෙන්නේ. හම්බෙච්ච වෙලාවේ දිගටම මේ සති ගැම්ම පවත්තන එකයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාමේ සහභාගීන පළමුවෙනි භාවනා වැඩමළුව වන අතර සම්පූර්ණ භාවනා යෝග්‍යකු ලෙස හැසිරෙන දෙවෙනි දිනයයි. මෙහිදී මා ලැබූ අත්දැකීම් පහත විස්තර කරමි. සක්මන් භාවනාවදී වම් පාය ඔසවන විට වම් පාය ඔසවනවා තබන විට තබනවා යයිද දකුණු පාය දකුණු ඔසවනවා තබනවා යයිද තබන විට තබනවා යයිද සිටිමි. පාදයේ තබන විට විලුඹ ගැනීමද මුළු পায় පොළොහා ස්පර්ශ වීමද පොළවේ සිසිල් බව එයට දැනීම කෙරෙහිද සිත යොමු කෙලෙමි. නමුත් මෙලෙස වම් පාය ගැන සිතා වම් පාය ගැන සිතා අවසාන දකුණු පාය ක්‍රියාව පිළිබඳව අවධානය යොමු කරන විට දකුණු පස පොළවේ ස්පර්ශ වී හමාරය. දෙපය කෙරෙහිම සමානව සිත සිතා සක්මන් කරන විට ඇවිදීමේ වේගය ඊටාම අඩුවේ. එවිට එය ස්වාභාවික ඇවිදීමක් නොවන බව හැඟේ. මේ ගැන ඕදනක් දෙන්න. පරියංකේදී මුලදී වෙර වීර්ය යුක්තව ශෝෂණය කෙරේ සිත යොමු කෙලමි. නාසිකාග්‍රයේ කෙරේ හුස්ම ස්පර්ශ කිරීමද බැලීමට වඩා උදරයේ පිම්බීම හැකිරීම කෙරේ අවධානය යොමු විය. මා ආධුනික යෝගියෙකු බැවින් දෝ පහළ මෘතැන්ගේ ශබ්ද ඇසෙන වාරයක් පාසා මගේ සිත විසිරී යයි. එනිසා භාවනාව ශාලාවේ නැතුව ඉහළ සක්මන් මළුවේදී සක්මන් පසු පරියංක භාවනාවට යොමු වෙමි. එහිදී හුස්ම කෙරේ සිත යොමු කර සිටින විට සුළු සුළු ශබ්දයන් හිදී සිත විසිරුණත් ඔබ වහන්සේ වදාළ පරිදි ශබ්දයක් ශබ්දයක් ඇයි සිතන විට නැවත සිත ආස්වාසය කෙරේ යොමු කරගත හැකි විය. මෙසේ පැය භායකට වඩා සිටි අවස්ථාවකදී වසාගත් ඇස් ඉදිරියේ කළු පසුබිමකට කහ පැහැ ආලෝක ලපයක් දුටිමි. ඒ පිළිබඳව තවදුරටත් සිත යොමු කළ විට මගේ සිත ශරීරයේ ඉවත් වී ඉහළට ක්‍රමක්‍රමයෙන් නොව එකවරම එසේ වෙනවාක්ම දැවිනි. මෙම සිදුවේ සිටේ මහත් වූ සැහැල්ලුවක්ද දැනුනි. මේ විනාඩි දෙකක් තුනක් පැවති අතර බාහිර ශබ්දයන් නිසා නැවත යථා ස්වභාවයට පැමිණීමේ එවැනි අවස්ථාවක මා කල යුත්තේ කුමක්ද? පැය භායකට වඩා එක දිගටම ආනාපාන කෙරේ හිත යොමු කරගෙන සිටන විට තද හිතේ රදයද හටගනී. භාවනාවේ මිදුණු පසු ඒ ටිකෙන් ටික අඩු වියයි. මෙම අඩුපාඩු වලින් මිදීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දැන් මේක ඇත්තට අඩුපාඩු නෙමෙයි. භාවනා කරන කාටත් වෙන දේවල්. ඒක නිසා මේවා තියෙද්දි කරගෙන යන්න පුළුවන්කම තමයි අපිට තියෙන ප්‍රතිශක්තිය කියන්නේ ජීවය කියලා කියන්නේ චෝදනා කරන්න යන්න එපා මේ මට කරගෙන යන්න පුළුවන්. දැන් අපි මෙහි භවනාට ආවට පස්සේ ඒ යටටට්ටුවෙන් එන සද්ද හරියට කැපිලා පේනවා. නමුත් Taman ගෙදර කුස්සියේ වැඩ කරනකොට කටයුත්තක් කරනකොට තව කෙනෙකුට බාධා වෙයි කියලා කවදාකවත් හිතිලා තියෙනවද? අපි දන්නෙත් නැහනේ කොච්චර අපි වැඩක් කරන සද්ද පිට වෙනවද කියලා. භාවනා කරන්න ඕනේ. එදාට තමයි තේරෙන්නේ මේ පුංචි දේ පවා අර සංවේදී ඉන්ද්‍රයන්ට ප්‍රේණිත වෙච්චට පස්සේ දැන් ඒතකොට ඒ මනසට අපි දොස් කියනවා. නමුත් අපි දවස පුරා කවදද මේ ශබ්ද දූෂණය ගැන හිතලා තියෙන්නේ? අපි කොච්චරක් දවසට කතා කරනවද? මේවා සහ ගහනවනේ. මම පරිසම් දෙනවනේ මේ ජීවිතේදී. කවදා හරි බලන්න වැඩක් කරනකොට වැඩි නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න උත්සාහ කරන්න. එතෙන් තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න නිකම්ම නිවන් දකින්න. ඕනම කෙනෙකුට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දීමේ පුරුද්ද ආවනම් ඒ මනුස්සයා සද්ද අවශෝෂණය කරන කෙනෙක් බාටපත් වෙනවා. ෂොක් ඇබ්සෝබ් කරනවා වගේ. අපි ළඟ කිසිම චාරයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් රටපට උන්ද වගේ කච කච කච කච කච කච කච කච කච කච කච කච ගන්නවා. කිල්ලෝරක්ම නැහැනේ. මංගාන කෝපයක් හොදනකොට කවදාකවත් හිතනවද මේ දොරක් වහනකොට කවදා හරි හිතනවද මේට වැඩි හිමීට මේක වහන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වැඩක් කරනකොට මෙච්චර සද්ද නොකර ඉන්න. ඒක පුරුදු කරනවා. එතකොට අපිට ආනිසංස වශයෙන් ලැබෙයි. එකක් ආනිසංස වශයෙන් අර සද්ද කරන එක නේද අවිති මොන කරන දේ මාත්වමනේ බහන කරන්නේ නැත්නම් සටපට තමයි. අනිතක තමන් නිස් තමන්ගේ සද්දවලට අහුම්කන් දීලා අනවශ්‍ය සද්ද නොකරන්න ගිය ගමන් ආනිසංස වාරයක් ලැබෙනවා අපිට උදේ කලා. ඒ නිසා මේක ආධුනිකයන්ට නෙවෙයි. බොහොම ප්‍රවීණ යෝගාවචරණ සිද්ධන මේක වැරද්දක් කියලා බාර ගන්න එපා. මේ තීද්දිත් මම දියවැල කපාගෙන ඉදිරියට පීනන කෙනෙක් වගේ කරන්න පුළුවන්. ඒක පෙර කළ පිනක්. ඒවට කියන ප්‍රතිශක්ති කියලා. මේකම කරගෙන යනකොට අර දැනිච්ච ගොරෝසු දරත පරිලාහ ටික කාලයක් ගියාට පස්සේ ඒ වගේ බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. කම්මලේ ඉන්න බල්ලට එන ගැව්වට ගානක් නැහැනේ. මොකද උදේ ඉඳලා ඇඳ වෙනකන් සද්දට ඇහුම්කන් දීලා දීලා ඌට මුදට ෂෝක් එකකට බුදිය ගන්න පුළුවන් කම්මැලිය. ඒ කෝච්චි පාරකට අපි ගියොත් එහෙම රෑ නතර වෙන්න රෑ කෝච්චි යනකොට බෙල්ල උඩින් යනවා වගේ අපිට ඇහැරෙනවා. ගෙදර මිනිත්තුන ගානක් නැහැ. වෙරළයිනේ තියෙන ගේකට ගිහිල්ලා බුදියා ගත්තොත් රෑ ගාලා අහගෙන එනකොට හිතනවා යට වෙයි දන්නේ නැහැ මේ අක්කුට නිින්ද ගිහිල්ලා මොහොතකට ගන්නවත් දන්නේ නැහැ කියලා. අනේ ගෙදර මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. ඒ මිනිස්සු කරනකොට මේ අලුතෙන් ආපු මිනිහා දඟලනවා එහාට මෙහාට බුදිය ගන්න කියලා ඒ මිනිස්සු බයි. ඒ නිසා කොයි එකක් පුරුදු වුණාට පස්සේ එකයි. ඒ නිසා ඔක ඉදිරියට කාගෙන යන එකයි කියන්නේ. අවසන් ස්වාමීන් වහන්සේ මේ අවසාන ප්‍රශ්නය ගරුණීය ස්වාමීන් වහන්සේ මගේ භාවනා අධ්‍යක්ීම් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අවසර සක්මන් භාවනාව සක්මනේදී මාගේ මූල කර්මස්ථානයේ වම දකුණ යන්නයි වම් පාදයේ වමත් දකුණු පාදයේ දකුණත් යන්න මෙනෙහි කරමින් සක්මන යෙදෙන අතර පසුව මූල කර්මස්ථානය නම් නොකර මම දැන් ඇවිදිනවා යන්න අවබෝධ කරගැනීමෙන් එනම් කකුල් එසවෙන පාත් වෙන ආයුරු දකිමින් සක්මන් කෙලෙමි මෙසේ සක්මන් කිරීමේදී මාට වැටෙන්නේ හරියට මා වාහනයක් එළවනවා මෙනි රේඩියෝ යන ගීතයක් මට ඇසේ පාරේ යන අනිත් වාහනවල ශබ්දද ඇසේ නමුත් මාට ඒවා බාධා නොවේ මෙලෙස මොන යම් හෝ බාහිර දෙයක් ඇසුන විට හෝ දුටු විට මගේ සිත ඉබේට මූල කර්මස්ථාන වෙත පැමිණේ මෙසේ බාහිර බාධාවක් වන ඕනෑම අවස්ථාවක මට මූල කර්මස්ථාන යාමට ගතවන්නේ ක්ෂණයයි බාධාවක් මා අවට තිබුණද මා ඒවාට සාදර නොකර සක්මනේ යෙදේ බාහිරේ සිදුවන සිද්ධීන්ට අමතරව සිත තුළ හටගන්නා සිතුවිලිද වේ මා මූල කර්මත්තාන සිටුවේද සිටුවේද ඊට යමින් ඊට සිටුවේද ඊට යමින් පවතින බව වැටහි යටි යටින් ඇතේ ඒවා බාධාවක් නොවේ මගේ සිත මාහට නොපෙනේ ස්ථිර සිහියකින් යුතු වස්තුවක් මෙනි සක්මණේදී අවධානය මා වෙත තබා ගත්තාට සිතුවිලි ඊට යටින් පවතින බව හැඟේ මෙම සිතුවිලි බාධාවක් නොවේ. නමුත් යම් අවස්ථාවල ඒවා ප්‍රමුඛ වේ. එසේ වූ විට නැවත මූල කර්මස්ථානට යා හැක. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ වන හුස්ම ඉහළට පහළට යන්න වැඩි වෙලා මෙනෙහි කර නොහැක. හිත සිතුවිලි වලින් පිරී යයි. සිත මූල කර්මස්ථානයෙන් බැහැර වන විට නැවත සිත සිත මූල කර්මත්තාණයෙන් බැහැරවන විට නැවත සිත තම්පත් කර ගැනීම අපහසුය. සිත පිට ගිය පසු ටික වේලාවක් හිත කඩා වැටි නිදිමත ගතියක් පැමිණේ. නැවත සිත මෙම අවස්ථාවේදී මූල කර්මත්තාණයට ගත හැක. නමුත් සිතවිලි නැවත පිදීයයි. සිතවිලි සමග පොර බඳින්නේ නැත. හැකි හැම වේලාවෙදීම හුස්ම රැල්ල දෙසත් මා දැන් මෙතන යන්න මෙනෙහි කරමි. වරදක් අතොත් කරුණාකර සමාව දෙන්න. ඔබ වාන්තයට උතුම් නිවනම අවබෝධ වේවා. ඉදිරිපත් කිරීම එච්චරම පැහැදිලි නෑ. කෙසේ නමුත් අර හිත පිට යෑමක් ගැන සහ පිට යන්න හේතු වෙන්නේ හිතවිලි කියන කාරණා දෙක නම් අහගෙන ඉනකොට පැහැදිලි. ඒවා එච්චර බාධාවට කරගනත් නෑ. ඒක නිසා හිත පිට යද්දී හිතවිලි තියෙද්දී ඒ බව දැනගන්න එක ඒව නැති වෙලාවේදී ආනපාන විතරක් සතිය දැනගන්නට වැඩි වීර වික්‍රමානිත ක්‍රියාවක්. ඒ නිසා හිත පිට යද්දි ඒක දැනගෙන කරන්න පුළුවන් නම් හිත පිට ගියා කියලා හිතවිල්ලකට සතිය කැඩෙන්න ඕනකම නැහැ. මේ අරමුණේ නැති බව දැනගන්නේ ලොකු අවබෝධයකින්නේ. ඒ නිසා මේ කතාව හරහා සතිය කැඩෙනවද නැද්ද කියන කතාව පැත්තෙන් බැලුවොත් මේකට අහගෙන ඉන්න කෙනාට අදහසක් එන්නේ නැහැ. ඒක දැනවෙන විදියට රචනය යන්න ඕනේ. හිත පිට යනවා ගියාට අරමුණ මාරුණාට සතිය කැඩෙනවද නැද්ද කියන එක තමයි යෝගාවචරය වග වෙන්න ඕනේ කාරණාව. හිත පිට යන්නේ නැති ගන්න හිත පිට නැති හිතක් එන්නේ ෂුවර් එකට මරුණාට පස්සේ. යන්නේම නැහැ. ඒකනේ ওই වැඩිච්ච ගමන් ගහන්නේ පොඩ්ඩක් අනිච්චාවත සංඛාරා නිවන් සැප ලැබේවා කියලා. ඕන කෙනෙකුට නිවන් සැප ලැබෙන්න ඕන මරණ එකයි තියෙන්නේ. ලංකාවේ නිවන් සැප කංකුම් වගේ කියලා කියන හරිම ලාභයි. මැරිච්ච ගමන් නිවන් සැප ලැබෙනවා. මොයි හිත පිට යන්නේ නැහැ. කයත් තිබ්බ තාලෙට තියෙන. ඉතින් මෙහෙ තාම කවුරුත් නිවන් දැක්කේ නැහැ. නිවන් දැක්කනම් මැරෙන්න ඕනේ. ඒ නිසා ලංකාවේ බුද්ධ ධර්ම කියන්නේ එහෙම එකක්. ඕනේ කුපාඩිය කෝණි ජඩේක් මරුණාට පස්සේ නිවන් සපල බේවා. නිකන් දෙන්න. හිත පිට යන්නේත් නැහැ, දඟලන්නේත් නැහැ, මුත්ත තිබ්බා වගේ ඉන්නවා. අපි බලන්න එහෙම නෙමෙයි. මේ යනවා යන එක දිහා බුක් කීපින් තියාගෙන අතන මෙතෙන් පැන්න මෙතෙන් එතෙන් පැන්න කියලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක සතියේ නැතිකමක් කියලා හිතන්න අමාරුයි. තියෙන දේ කියන්න මගේ හිත පිට යනවා හරි. යන්නේ හිතවිලියට හරි. ඒ හිතවිලියට ගියාට සතිය කැඩුණා නැද්ද කියලා අභ්‍යාසයක් දෙන එක තමයි අවසාන ප්‍රශ්න උත්තරේ වශයෙන් කියන්නේ. අපි කොහමද පැයක් විතර කාලය අරන් තියෙනවා. ඉතින් සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා වෙන කාට හරි මේ කතා කරපු මාතෘකා ගැන හෝ සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න හෝ තියෙනවා නම් අත උස්සන්නේ කියලා මං ඉල්ලා හිටනවා නැත්නම් අපි සක්මන් භාවනාව සඳහා වෙලාව ගන්න ආද. අන්න මයික් එක මෙතෙන් දාන්න. මයික් එක තට්ටු කරලා බලන්න. ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සිකව සතිය වඩලා දිගටම වඩනකොට සක්මන් භාවනාවක් හරි පරියන්ක භාවනාවක් දිගටම කරනකොට එක මොහොතක් යනවා කියලා අපිට දැනෙන්නෙම නැතුව ඒක ඉබේ කරනවා කියලා. ඕනෑම අපි කරන කටයුත්තකත් එහෙමයි කියලා. ඒකෙන් ඔබ වහන්සේ අදහස් කරේ සතිය පිහිටුවාගෙන ඒ දේ අපි කරනවා කියලා ඒක ඉබේ වෙන එකද? නැත්තම් දැන් සාමාන්‍ය මිනිස්සු ගත්තොත් ගොඩක් දේවල් ඉබේ කරනවා නමුත් ඒගොල්ලන්ට ඒක සිහියනේ නැත්තේ. ස්වාමීන් වහන්සේ අදහස් කරේ මොකක්ද කියලා හරියටම පැහැදිලි කරොත් ඕකට අපි ඉංග්‍රීසියෙන් කියන ඕටෝ පයිලටින් කියලා ඕටෝ පයිලටින් කියන එක මෙහෙදි මම කියලා දෙනවා මේ යන්ත්‍රයට වැඩේ බාර දෙනවයි කියලා. අපි සක්මන් කරලා කරලා කරලා යම් වෙලාවක මෙනෙහි කිරීමකින් තොරව හොඳට තමයි තේරෙනවා නම් මේ gediy පිටින් සක්මන් කරනවා වම දකුණ. ඒකට මම කියනවා ඕටෝ පයිලට්ින් දානවා නැත්නම් යන්ත්‍රයට වැඩේ බාර දෙනවයි කියලා. බටහිර එක පාවිච්චි කරන නරක විදියකට අපි උදේ පාන්දරම නැගිටිනවා අමුඩ ගහ ගන්නවා යනවා හෙට සිකුරාද උදේ සඳ උදේ අමුඩ ගහ ගත්තාම හැන්දෑව වෙන සිකුරාද හැන්දෑව වෙනකම් කඹරනවනේ. ඒකත් යන්නේ පුරුද්දටනේ. ඒක යන්නේ පිස්සුටනේ. කැවිරිල්ලක් නෙතන තියෙන්නේ. ඒකත් යන්ත්‍රයට යනවා. මා ඊයව ඊමේල් එකක් හොඳම නෑම්බියක් හොඳ තරුණ වයසේ ඒකේ අම්මා ඉන්නවා බලාගෙන ඒකෙල්ල ටෙලිෆෝන් එකෙන් කතා කර කර බඩු ටික ලැති කරනවා අම්මා ළඟට බලා ඉන්නවා බලා ඉන්නකොට කියනවා මේ ටෙලිෆෝන් එක ටෝස්ට් වෙලා ඉවරයි පහන් කෑල්ල කටේ තියාගෙන ටෙලිෆෝන් එක දාලා ටෝස්ටර් එකට ටොක් ගාලා ඒක එළියට ආවට පස්සේ කෙල්ල කට අරගෙන බලන් ඉන්නවා. දැන් ටෙලිෆෝන් එක ටෝස්ට් වෙලා ඉවරයි. කෙල්ල පාන් කැල්ල කටේ <laughs> කනේ තියාගෙන ඒ ඇවිදිනවා මේ ඇවිදිනවා. මේ පිස්සු හොඳ එක තියෙන්නේ අද. බුදුජානක කියන්නේ හොඳ පාරට දාලා ඒක ඉබේ වෙන්න අරපන් කියලා. හොඳ පාට දානකම් අපි ටිකක් දඟලන්න ඕනේ. එතකන් අපි ඒකට බයිසිකල් එක පදින්න පුරුදු වෙනකොට වගේ ඊට පස්සේ බයිසිකල් එක පදින්න ඕනේ අද්දගත ඇරලා. දැන් අපි යන්නේ මාර්යාගේ සැලසුමකනේ. දැන් යන්නේ තන්නේ කර කෙලෙස් එක දුවන. තොන් ගානවත් දන්නේ නැහැ. එදි මට ලිව්වේ කරනට මම ලිව්වා පරිසංවයන් අපිත් ඔතන ඉන්නේ. පාන් කැල්ල කනේ තියාගෙන ටෙලිෆෝන් එක දාලා ටෝස්ටර් එකේ රෝස් වෙනවා ඒක. අද ජීවිතේ හැම එකම එකයි. ඉතින් ඒ වෙනුවට හරි පාරට ට්‍රැක් එකට දාලා හරි පාරේ ඉබේ යන්න හදන. ඒක ලේසි නෑ. ඒකට කියන්නේ ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා. ඒකට කියන්නේ තනි කම්බේ ඇවිදිනවයි කියලා. නැත්තම් තනි කෝච්චි පිල්ල ඇවිදිනවා වගේ වැඩක්. ඒ නිසා ඊවට අනිත් පැත්තට හරවනකොට මුළු ඇඟම ප්‍රතික්‍රියා කරනවා මුළු හිතම ප්‍රතික්‍රියා කරනවා මේ රුචර්චකම් ප්‍රතික්‍රියා කරනවා පෞරුෂත්ව ප්‍රතික්‍රියා කරනවා කරලා කරලා කරලා හොඳ පාරට දාලා හොඳ කල්යාණ මිත්‍රව හම්බ කරලා දීලා හොඳ සද්ධර්මයට දාලා ඒක ඉබේ යන්නේ ඇරියා කිව්වොත් ඒක බුදුහාමුදුරන්ට නම්බුව තියෙන්නේ දැන් වගේ පාම්පෙත්ත කටේ තියාන ටෙලිෆෝන් එකේ ටෝස්ට් එකේ දාලා ඔටෝ පයිලට් එකෙන් දාන එක නෙවෙයි ඒක තමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ දරුවන්ට කරන දේ දැන්. දරුවා හදනවා ඒ වගේ යන්ත්‍ර කරන්න. එතුන් යන්ත්‍ර වෙනවා අනිවාර්යයෙන්ම එකක් උන් කරනවා අම්මටයි තාත්තටයි වෛර කරනවා. අර සුන්දර ගතියක් ඇත්තෙම නැහැනේ දැන් ළමයෙකුට. ඌ ඌ අර ලේන කුඩි දාපු ලේන වගේ මෙහි කරක් කරක් කර කර කියන්නේ. ඒ නිසා උණ්ඩ දෙන්න උන්ගේ විනෝදේ. දීලා හොඳ පාරට දාලා ඕටෝ පයිලට්ෙන් දාන එකයි මම මෙතන අදහස් කරන්නේ. තේරෙනවද? තේරෙනවා වගේ මට දැක්කයි. මම තේරෙනවා. ආන්න බෙරුද? අසරයි සයන් මහන්ස අද සක්මන් භාවනාව කරන අවස්ථාවේදී කය සැහැල්ලු වෙලා කකුල් නිකන් මා නිකන් කොර ගහ ගහය විදින ගතියකට වගේ පැද්දෙන ගතියකට වගේ ආවා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට සත්කන ඉබේ කරන රබ වහන්සේ පැවසුවා විදියට ඉබේ කරන තත්වයක් උදා වුණා. විවිධ ඉරියව්වල කැරකෙන ගති එහෙම පැවතුණා. ඊට පස්සේ බොහෝ වෙලාවක් සක්මනේ රැඳී සිටිලා සක්මනින්ම ගමන් කරලා ඉබේම භාවනා ශාලාවට ගියා. එතනදී ආසනයක් මම සකස් කරලා තිබ්බේ නැහැ. ආසනේ ගාවට ගෙනියලා ආපහු සක්මනකටම භාවනාශාලාව වටේ සක්මන ක්‍රියාත්මක වෙලා ආයිත් අර ආසනය ගාවට ආවා. එතකොට තමයි මම දැනගත්තේ මේ ආසනයත් සක්මණින් පෙන්නවා වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ තමයි එතන වාඩි වෙන වාඩි වෙන්න සැලැස්සුවා. ඊට පස්සේ බොහෝ වෙලාවක් කය චලන පැවතුණා. චලන පැවතීමෙන් පස්සේ විශේෂ දෙයකට උනේ සුපුරුදු පරිදි චලන සුපුරුණු විදිහට මට තියෙනවා. තිබුණා ඒ විශේෂ දෙයකට උනේ හිස හිස මේ බිමට තද කරලා නිල් පාට ආලෝකයක් දැක්කා. එතකොට මේ ඒක ඊට පස්සේ නිකන් දිය වෙලා වගේ යනවා දැක්කා මේ තිත් වැටිලා දිය වෙලා ගියා. ඊට පස්සෙත් අවසාන අවස්ථාවේදී ඇසටන නාසය ඔක්කොම තද කරලා නියම් වහන අතින්ම වැහුවා කට අන්තිමට S2 අත් දෙකින් වහලා මේ නිල් පාට ආලෝකයේ නැවත වතාවක් පෙනිලා S2 අත් දෙකින්ම ඇරියා එතකොට අර නිල් පාට ආලෝකය නැති වෙලා ගියා. දර්ශනසලය නිල් පාට ඒක නැතිලා ගියා. ඒක තමයි අද දැක්කු භාවනා දෙකින්. මේ සතියක් ගැන කිසිම කතාවක් නැහැ. ඒ නිසා මේක නිකන් ගමේ තොටි කතාවක් වගේ යන්නේ. ගමේ පොලේ කතාවක්. මේ යෝගාවචරයක් වශයෙන් කියනොනම් මොකද්ද තමන්ගේ මූල කර්මත්තන්නේ මේ බව වෙනකොට සතියක් ඇතුවද සිද්ධ වෙන්නේ කියන කතාව නිකන් කතන්දර ගොතනවා හිත හිතා කියනවා වගේ පේන. ඒ කියන්නේ සනස මූල කර්මස්ථානය නෑ මූල කර්මස්ථානේ මෙව සතියට සිද්ධ වෙච්ච දෙයක්ද නැත්නම් මොකද්ද මේ වාර්තා කීටි මම බලාපොරොත්තු වෙන්නේ මම භාවනා අධ්‍යක්ීම ප්‍රකාශ කරේ වහන්සේට භාවනා අධ්‍යක්ීම තමා දැක්වේ එතන එක කමඨාන් සුද්ධ කිරීමට යනකොට මේ සිද්ධි වලදී තමන්ගේ සතිය රැකුණද වැඩුණද කැඩුනද කියන කාරණාවනේ අපි මේ සතිය එහෙම අසරයි සතිය දිගටම පැවැත්ුණා. ඒ කියන්නේ විශේෂයෙන් සක්මන් භාවනාවේදී ඇඟ හැඩ කරන හැම අවස්ථාවකම දර්ශන තලවලට මේ පිවිසුණා. ඒ පෙනෙන ඒ කියන්නේ පයට හිත තීබ් තේන වෙලාවට පයට හොඳටම ඒක දැනුණා. ඊට අමතරව ඇඟ චලනය වෙන වෙලාවට ඇස් වලින් ඒ දකින දර්ශනය කියන්නේ විශේෂයෙන් විශාල ගස් වලට ආහස දෙසට ඒ වගේ දර්ශනය වුණා මේ ඒ එතකොට ඒක දකින වා කියන ඒ සතිය එතන පැවතුණා ඊට පස්සේ සක්මන් කරන හැම වෙලාවකමදී පයට අවධානය කකුල ගෙනියන ආකාරය ඒක ඒ විදිහටම පැවතුණා. සතිය නම් තේමාව වෙලා තියෙන්නේ ඒ Tamanට වැටහෙන දේ කයෙන් පරිබාහිර වෙලා මේවා කම්පන මේවා චංචල මේවා තද ගති මේවා මෙලෙක් ගති ආදි වශයෙන් යොමුක් කරන මෙතන ඉතාමත්ම තද විදියට කයට බැඳිලා තියෙනවා. සතිය තිබුණත් ඒක කිව්වෙත් මම ඇහුවට පස්සේ නැත්තම් ඒක කියෙවෙන්නේත් නැහැ. මේ කයක් අල්ලගෙන කතාව යන්නේ. සතිය අල්ලගෙන නෙවෙයි. එහෙම නැත්තම් තමයි තේරෙන්න පටන් අරගන්නේ සතියෙන් කෙනකොට මේ කය ඇතුලේ සිදුවෙන හැම දෙයක්ම ඒක ටිකක් ඉස්සරහට ගියාට පස්සේ තමයි තේරෙන්නේ එහෙම නැත්නම් මේ වාර්තා කීටි හොඳට පුරුදු කරන ප්‍රතිම මේක සම්පූර්ණ ධාතු ක්‍රියාවලියක් වෙනවා. කතද වීමක්, හිර වීමක්, කම්පනයක්, චංචලයක් මිස මේ කට මේ බඩ ආදි වශයෙන් තවත නැවත පේන පේන දෙයට ඉඳුරන් සම්බන්ධ කෙරුවොත්, කය සම්බන්ධ කෙරුවොත් ඒ දිගින් දිගටම දිගින් දිගටම මේ භව තෘෂ්ණාව නැත්තම් භවයට තමයි බැඳෙන්නේ. ඒ නිසා මේ වෙන දේවල් බලන්න මේ ශරීරයේ සිද්ධ වෙන දේවල් ඔක්කොම ධාතු මනසිකාර කතාවේ ඉරියව් කතාවේ කියන්න පුළුවන්. ඒක හොඳටම පේනවා සතිය ගැන වචනයක්වත් කතා නොකර දීර්ඝ කතාවක් කිරීමෙන් පේනවා. මේක දිහා බලලා තියෙන්නේ මම පදනමේ ඉඳගෙන ශරීර පදනමේ ඉඳගෙන. ඒක තමයි අපේ සාමාන්‍ය දර්ශනය. නමුත් සතිය තිබුණා නම් අපිට වෙනත් විකල්පයක් හම්බ වෙනවා. පය තීනොට දැනෙන උණුසුම සිසිලස කම්පන චංචල තද බව ආදී ධාතු මනසිකාරට දාලා යන්න පුළුවන්. ඒ වෙලාව සයන්සන්ස් ඒ වෙලාවට සිද්ධ වෙන දේ බලාගෙන හිටියා සිද්ධ වෙන දේ ධාතු මනසිකාරය විතරයි. දැන් ওই කියන විදිහේ නෙවෙයි අත් දෙකෙන් ඇස් දෙක වහගත්තා ඔලු බිමට තිර තද කෙරුවා මේ ඔක්කොගෙන් පේන තියෙන්නේ මේ බබාගේ භාෂාව දාගන්න හදනවා කයට. වෙනකොට නම් එහෙම වෙනවත් ඇති. ඒක හිතෙනවත් ඇති නමුත් වාර්තා කරනකොට දැනගන්නකොට මේක ධාතු ක්‍රියාවලියක් කියන්නේ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේකේම නෑ සත්වයකුත් ඉන්නවා මේක ජීවයකුත් තියෙනවා මමයක් තියෙනවා කයක් තියෙනවා ඇහක් තියෙනවා කටක් තියෙනවා බඩක් තියෙනවා නිසා කොලයක් අරගෙන ලියන්න කතා කරන්න ඉස්සෙල්ලා ලියලා බලන්න මේ ටික ධාතු ක්‍රියාවලියක් විදිහට බලන්න ඉරියව් වෙනස් වීමක් ක්‍රියාපත සංදියක් විදිහට බලන්න බැලුවොත් ඔය කියන සංසිද්ධියේම ධර්මානුකූලව කීත හැකියි. නමස්. ඊට සවුත් වෙනවා නේ එහෙම කියව කියනවා. නෑ සන්න. නෑ. එන එන හොඳයි. එන හොඳයි. ඒ නිසා එන දේවල් ශරීරාංග දාන්න එපා. තද වෙනවා දකින්න, උස්සනවා දකින්න, පාත් වෙනවා දකින්න. අන්න එදාට මේක ධාතු ක්‍රියාවලියක් වෙන්නේ. දැන් ওই විදිහට කියන්න පටන් අරගත්තොත් මේක නව කතාවක් වෙනවා. ඒ මොකද මේ ශරීරයට තද්ද ලෙස බැඳිලා කතා කරන්නේ. අන්න ඒක පොඩ්ඩක් අයින් කළා. ඒක සැරේ එක සැරේ කරන්න බෑ. ඕක ලියලා පුරුදු කරන්න ඕන. කමඨාන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා අපි ලියලා පුරුදු කරපුවාම ටික ටික කරන්න පුළුවන් වෙනවා. එතන අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 45ක පමණ කාලයක් තියෙනවා. සක්මන් භාවනාවට තුනට අපි නැවත රැස් වෙනවා. පුරුදු සාමික පරියන්ක භාවනාවට ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමා සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.